ආඨානාටි පරිත්තං තතියක භානවාරං චතුත්ථක භානවාරං අතේකෝ භගවතස්සාරත්තියං අච්චයේන භික්ඛු ආමන්තේසී ඉමං භික්කවේ රත්තිං චත්තාරෝ මහරජාන මහතියාචයක්හසේනාය මහතියාචගන්දම්භසේනාය මාතියාච කුම්බන්දසේනාය මාතියාච නාගසේනාය චතුන්දි සංරක්ඛං ථපෙත්වා චතුන්දි සංගුම්බං ථපෙත්වා චතුන්නිසං ඕවරණං තපෙත්වා අභික්ඛන්තය රත්තියං අභික්ඛන්තේ වන්නා කේවල කප්පං ගිජ්ජ කුටං ඕබාසෙත්වා යේනහං තේනුපසංකමින්සු උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු තේපිකෝ භික්ඛවේ යක්ඛං අප්පේ කච්චේමං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු අපේ කච්චේ මම සන්ධින් සම්මුදින්සු සම්මෝදනියං කතං සාරාණියං වීති සාරෙත්වා ඒකමන්තං නිසීදින්සු මප්පේ කච්චේයේන හං තේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසීදින්සු අපේ කච්චේ නාම ගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදින්සු අපේකච්චේතුන් භූතා ඒකමන්තං නිසීදින්සු ඒකමන්තං නිසින්නෝ කෝ භික්කවේ වෙස්සවනෝ මහරජා මං ඒතදවෝච සන්තිහි බන්තේ උලාරායක්හා භගවතු අපසන්නා සන්තිහි බන්තේ උලාරායක්හා භගවතු පසන්නා සන්තිහි බන්තේ මජ්ජිමායක්ඛා භගවතු අප්පසන්නා සන්තිහි බන්තේ මජ්ජිමායක්ඛා භගවතු පසන්නා සන්තිහි බන්තේ නීචායක්ඛා භගවතු අප්පසන්නා සන්තිහි බන්තේ නීචායක්ඛා භගවතු පසන්නා ये बुय्येन कोपन बन्ते अक्खाङप्पसन्नायेव भगवतो तं किस्स हेतु භගවාහි බන්තේ පානාති පාතා වේරමණියා ධම්මං දේසේති අදින්නාදාන වේරමණියා ධම්මං දේසේති කාමේසු මිච්ඡාචාරා වේරමණිය ධම්මං දේසේති මුසාවාදා වේරමණිය ධම්මං දේසේති සුරාමීරය මජ්ජපමදට්ඨාන වේරමණියා ධම්මං දේසේති යේ ගුයේන කෝපන බන්තේ යක්ඛා පටිවිරතායේව පානාති පාතා අපපටිවිරතං අදින්නාදාන අපපටිවිරතා කාමේසු මිච්ඡාචාරා අපපටිවිරතා මුසාවාදා අපපටිවිරතා සුරාමේරය මජ්ජ පමාදත්කානා තේසංකං හෝති අප්පියං අමනාපං සන්තිහි බන්තේ භගවතු සාවකා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්තේ අපසන්දානි අපනිග්ගෝසානි විජනවාතානි මනුස්සරාහසෙය කානි පතිසල්ලාන සාඩුප්පානි තත්ත සන්ති උලාරායක්කා නිවේසිනා යේයිමස්මින් භගවතු පාවචනී අපසන්නාතේසං පසාදාය උංගන්නාතු බන්තේ භගවාං ආතනතියං රක්ඛං භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියාරක්කාය අවිහිංසාය පාසු විහාරායාති අදිවාසේසින් කෝ අං භික්කවේ තුන්නි භාවේන අතකෝ භික්කවේ වෙස්සවනෝ මහරජා මං අදිවාසනං විදිත්වා තායන් වේලායන් ඉමං ආතනාතියන් රක්ඛං අබාසී විපාසිස්ස නමත්තු චක්ඛුමන්තස්ස සිරිමතෝ සිකේසපි නමත්තු සම්බ භූතානුකම්පිනෝ වෙසබුස නමත්තු නාතකස්ස තපසිනෝ නමතු කකුසන්ධන්ස මාරසේනා පමන්දිනෝ කොනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස වසීමතෝ කස්සපස්ස නමත්තු විපමුත්තස්ස සම්බදී අංගේ රසස්සේ නමතු සක්්‍ය පුත්තස්සේ සිරිමතෝ යෝයි මං ධම්මේ මදේසේසී සම්බදුක්ඛාපනුදනං ये चापि निम्बुता लोके यथा भूतं विपासिषुम् ते जनापि सुना महान्तावित सारदा හිතං දේව මනුසානං යං නමස්සන්ති ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං මහන්තං විතේ සාරදං යතෝ උංගච්ඡති සූර්යෝ ආදිච්ඡෝ මණ්ඩලිමා යස්ස චුංගච්ඡමානස්ස සංවරිපි නිරුඤ්ඤති යස චුංගතේ සූරියේ දිවසෝති පවුච්චති සාදෝපිතත්ත ගම්බීරෝ සමුන්දෝ සරිතෝදකෝ එවං නන්තත් ජානන්ති සමුන්දෝ සරිතෝ දකෝ ඉතෝ සාපුරිමාදිසායිතිනං ආචික්කති ජානෝ යං දේශං අභිපාලේති මහරජාය සස්තිසෝ ගන්ධම්බානං ආධිපති දතරට්ටෝ ඉති නාමසෝ රමතිනච්ච ගීතේ ගන්ධම්බේහි පුරක්කතෝ පුත්තාපිතං සබහවෝ ඒකනාමති මේ සුතං අසීතින් දසනේ කොච ඉන්දනම මහම්බලා තේචපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං විතසාරදං නමෝ තේ පුරිසජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්ඛසි යමනුසාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ තස්නායේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ගිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන පේතා පවුච්ඡන්ති පිසුනා පිට්ඨි මංසිකා පානාති පාතිනුලුන්දා චෝරානිකතිකාජන ඊතෝ සාදක්ඛිනාදිසා ඊතිනං ආචික්කති ඥානෝ යං දේශං අභිපාලේති මහරජායසසිසෝ කුම්බණ්ඩානං ආදිපති විරුල්ලෝයිති නාමසෝ සමතිනච්චගීතෙහි කුම්බන්නෙහි පුරක්කතෝ පුත්තාපිතස්ස භාවෝ ඒකනමති මේ සුතං අසීතින් දසගේ කොච ඉන්දනමමහම්බලා තේචපි බුන්දං දිස්වාන බුන්දං ආදිච්ච බන්දුනං දුරතෝ සමසන්ති මහන්තං විතසරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්කසී යමනුසාපිතං වන්දන්ති සුතං මේතං අබින්නසෝ තස්නා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යත්ත චොග්ගච්ඡති සූරියෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස චුංගච්චමානන්ස දිවසෝපි නිරුඤ්ජති යස චොග්ගතේ සූරියේ සංවරිති පවුච්චති සාදු පිතන්ත ගම්බීරෝ සමුද්දෝ සරිතෝ දකෝ එවං අංකන්ත ජානන්ති සමුන්දෝ සරිතෝ දකෝ ito sa pacchima disa itinang acikati jano යන්දි සංඅභිපාලේති මහරජායසසිසෝ නාගනං ආනිපති විරූපක්කෝ ඉති නාමසෝ තමතිනච්ච ගීතේහි නාගේහි පුරක්කතෝ පුත්තාපිතස්ස බහවෝ ඒක නාමති මේ සුතං අසීතින් දසෙහි කොචේ ඉන්දනාමා මහම්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මාන්තං විත සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්ඛසී යමනුසාපිතං වන්දන්ති සුතං මේතං අබින්නසෝ තස්මාේවං වදේමසේ දිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උත්තර කුරු රම්මා මහා නෙරු සුදස්සනෝ මනසතත්ත්‍යයන්ති යමමං අපරිංගා නතේ බීජං පවපන්ති නපිනියන්ති නංගලා අකට්ඨපාකිමං සාලින් පරිබුඤ්ජන්ති මානුසා අකනං අතු සංසුද්ධං සුගන්ධං තණ්ඩුලප්පලං තුන්ඩිකීරේ පචිත්තුවාන තතෝ බුඤ්ජන්ති භෝජනං ගාමින් එක කුරං කත්වාං අනුයන්ති දිසෝ දිසං පසුම්මේක කුරං කත්වාං අනුයන්ති දිසෝ දිසං ඉත්තිවාහනං කත්වාං අනුයන්ති දිසෝ දිසං පුරිසවානං කත්වාං අනුයන්ති දිසෝ දිසං කුමාරිවානං කත්වාං අනුයන්ති දිසෝ දිසං කුමාරවානං කත්වාං අනුයන්ති දිසදිසං තේයානි අබිරුහිත්වා සම්බාදිසං අනුපරියන්ති පචාරෝ තස්සේ රාජිනෝ හත්තියානං අස්සයානං දිබ්බං යානං උපත්තිතං පාසාදාසිවිකාචේව මහරජස්ස යසසිනා තස්සච නගරාහු අන්තලික්කේ සුමාපිතා ආටානාතා කුසිනාතා පරකුසිතනාතා නාටකුරියා පරකුසිතනාතා උත්තරේන කපිවන්තෝ ජනගමපරේන ච නව නවතියෝ අම්බර අම්බරවතියෝ ආලකමන්දානාම රාජධානී කුමේරස්ස කෝපනනාරිස මහරජස්ස විසානානාම රාජධානී තස්මා කුමේරෝ මහරජා වෙසවනෝති පෞච්චති පච්චේ සන්තෝ ප්‍රකාශෙන්ති තතෝලා තන්තලා තතෝ තලා ඕජසී තේජසී තතෝජසී සූරෝ රාජං අරිට්ඨෝ නේමි කාදෝපි තත්ත ධරණී නාමේ යතෝ මේඝා පවසන්ති වස්සයතෝ පතයන්ති සබාපිතත් බගලවති නාම යත්තයක්කා පෛරුපාසන්ති තත්තනිච්ච පලාරුක්කානානාදිජගනායුතා මයුර කොංචා බිරුදා කෝකිලාබී වංගුබී ජීවං ජීවක සම්දෙත්ත අටොගොත්තව චින්තකා කුකුන්තකා කුලීරකා වනේ පොක්කර සාතකා සුඛසාලික සන්දෙත් දණ්ඩමානව කානිච සෝබති සම්බකාලං සාකුවේරනලිනී සාදා ඉතෝ සා උත්තරාදිසා ඉතිනං ආචික්කති ජානෝ යන්නිසං අභිපාලේති මහරජායසසීසෝ යක්ඛානං ආධිපති කුවේරෝ ඉති නාමසෝ සමති නච්ච ගීතේහි යක්ඛේ පුරක්ඛතෝ උත්තාපිතස්ස බහවෝ ඒකනාමති මේ සුතං අසීතින් දසගේ කෝච ඉන්දනාමාමම්බලා තේචපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං විත සාරදං නමෝ තේ පුරිසා ජඤ්ඤේ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්ඛසී යමනුසාපිතං වන්දන්ති සුතං මේතං අබින්නසෝ තස්මා එවං වදේමසේ දිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං අයං කෝ සමාරිසයාටානාතියා රක්කා බික්කුණං බික්කුණීනං උපාසකානං උපාසිකානං ගුත්තිආරක්කාය අවිංසාය පාසු විහාරායති යස්ස කස්සචි මාරිස භික්ඛුසවා භික්ඛුනියාවා උපාසකස්සවං උපාසිකායේවා අයං ආටනතියරක්කා සුග්ගහිතා භවිස්සති සමත්තා පරියාපුතා තංචේ අමනුසෝ යක්කෝවා යක්කිනීවා යක්ඛපෝතකෝ යක්ඛපෝතිකාවා යක්ඛමාමත්තෝ යක්ඛපාරිසංජෝ යක්ඛපචාරෝ ගන්ධම්මෝ වා ගන්ධම් දීවා ගන්ධම්බ පොතකෝවා ගන්ධම්බ පොතිකාවා ගන්ධම්බ මහාමත්තුවා ගන්ධම්බ පාරිසංජෝවා ගන්ධම්බ පචාරෝවා කුම්බන්දෝවා කුම්බන්දීවා කුම්බන්ඩ පෝතකෝවා කුම්බන්ඩ පෝතිකාවා කුම්බන්ඩ මහාමත්තෝවා කුම්බන්ඩ පාරිසංජෝවා කුම්බන්ඩ පචාරෝවා නාගෝවා නාගිනීවා නාග පොතකෝ වා නාග පොතිකාවා නාග මාමත්තෝ වා නාග පාරිසඤ්ඤෝ වා නාග පචාරෝ වා පදුට්ඨ චින්තෝ ගච්ඡන්තං වාං අනුගච්ඡේය තිතං වාං උපතින්චේය නිසින්නම් වාං උපනිසීදේය නිපන්නං වාං උපනිපංජේය නමේසෝ මාරිස අමනුසෝ ලබේය ගාමේසු වානිගමේසු වා සක්කාරං වා ගරුකාරං වා නමේසෝ මාරිස අමනුසෝ ලබෙය්‍ය ආලක මන්දාය රාජධානියා වත්තුම් වා වා සංවා නමේසෝ මාරිස අමනුසෝ ලබෙය්‍ය යක්කානං සමිතින් ගන්තුම් අපිසුනං මාරිස අමනුසා අනවයම් පිනං කරෙය්‍යුම් අවීවයිහං අපිසුනං මාරිසයමනසා අත්තායිපි පරිපුන්නාහි පරිභාසාහි පරිභාසෙයියුම් අපිසුනං මාරිසයමනසා හිත්තම්පි පත්තං සීසේ නික්කුංජෙයියුම් අපේසුනං මාරිස අමනුසා සත්තදා පිස්ස මුද්දං පාලෙය්‍යුම් සන්ති මාරිස අමනුසා චණ්ඩාරුන්දාරබසා තේනේව මහරජානං ආදියන්තේ නමාරාජානං පුරිසකානං ආදියන්ති නමාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති තේකෝ තේමාලිස අමනුසා මහරජානං අවරුද්ධානම බුච්ඡන්ති සයතාපි මාරිසරඤ්ඤෝ මාගදස්ස විජිතේ චෝරා තේනේවරඤ්ඤෝ මාගදස්ස ආදියන්ති නේරඤ්ඤෝ මාගදස්ස පුරිස කානං ආදියන්ති නේරඤ්ඤෝ මාගදස්ස පුරිස කානං පුරිස කානං ආදියන්ති තේකෝ තේ මාරිස මහා චෝරා සංයෝ මාගදස්සේ අවරුද්ධා නාම උච්ඡන්ති ඒවමේව කෝමාරිස සම්ති යමනුසා චණ්ඩාරුන්දාරබසා තේනේව මහරජානං ආදියන්ති නමාරාජානං පුරිසකානං ආදියන්ති නමහරජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති කේකෝතේ මාරිස අමනුසා මහරජානං අවරුද්ධානම උච්ඡන්ති යෝහි කෝචිමාරිසයම නුසෝ යක්ඛවා යක්ඛිනීවා යක්ඛපෝතකෝවා යක්ඛපෝතිකාවා යක්ක මහාමත්තෝ වා යක්ක පාරිසංජෝ වා යක්ක පචාරෝ වා ගන්ධම්බෝ වා ගන්ධම්බී වා ගන්ධම්බ පොතකෝ වා ගන්ධම්බ පොතිකා වා ගන්ධම්බ මහාමත්තෝ වා ගන්ධම්බ පාරිසංයෝ වා ගන්ධම්බ පචාරෝ වා කුම්බන්ඩෝ වා කුම්බන්නී වා කුම්බන්ඩ පොතකෝ වා කුම්බන්ඩ පොතිකා වා කුම්බන්ඩ මහාමත්තුවා කුම්බන්ඩ පාරිසංයෝවා කුම්බන්ඩ පචාරෝවා නාගෝවා නාගිනීවා නාගපෝතකෝවා නාගපෝතිකාවා නාග මහාමත්තෝ වා නාග පාරිසංජෝ වා නාග පචාරෝ වා පදුට්ඨ චින්තෝ භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡේය හිතං වාං උපතින්තේය නිසින්නං වාං උපනිසේදේය නිපන්නං වාං උපනිපංජේය ඉමේ සංයක්ඛානම් මහායක්ඛානම් සේනාපතිනං මහසේනාපතිනං උජ්ජාපේ තම්බං වික්ඛන්දි තම්බං විරවී තම්බං අයං යක්කෝ ගන්හාති අයං යක්කෝ ආවිසති අයං යක්ඛෝ හේතේති අයං යක්ඛෝ විහෙතේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුංචති තී කතමේ සංයක්ඛානං මහායක්ඛානං සේනාපතිනං මහසේනාපතිනං ඉන්දෝසෝමෝ වරුණෝච භාරද්වාජෝ පජාපති චන්දනෝ කාමසෙට්ටෝච කින්නු ගන්ඩු නිගන්ඩුච පනදෝගෝපමඤ්ඤෝච දේවසුතෝච මාතලී චිත්තසේනෝ ච ගන්ධම්බෝ නලෝ රාජා ජනේසබෝ සාතගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝ ගුණෝ සීවකෝ මුචලින්දෝ චේවිසාමින්තෝ යුගන්ධරෝ ගෝපාලෝ සුම්පජේදෝ චේහිරිනෙත්ති චමන්දියෝ පංචාල චන්‍දෝ ආලවකෝ පංජුන්නෝ සුමනෝ සුමුකෝ දදීමුකෝ මනිමානි චරෝදිගෝ අතෝ සේරිසකෝ සහා ඉමේ සංයක්ඛානං මහායක්ඛානං සේනාපතිනං මහසේනාපතිනං උජ්ජාපේ තම්බං වික්ඛන්දි තම්බං විරමී තම්බං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේතේති අයං යක්ඛෝ විහෙතේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති තයං යක්ඛෝ නමුංචති තී අයං කෝ සමාරිස ආතනතියාරක්ඛා බික්ඛුනං බික්ඛුනීනං උපාසකානං උපාසීකානං ගුත්තියාරක්කාය අවිහිංසාය පාසු විහාරායාති හන්දච දානිමයං ආරිස ගච්ඡාම බහුකිච්ඡාමයං බහුකරණීයාති යසදානිතුම් හේ මහරජානෝ කාලං මඤ්ඤතාති අතකෝ භික්ඛවේ චත්තාරෝ මහරජා අත්තායාසනමං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේවන්තර දායින්සු තේපිකෝ භික්කවේ අක්ඛං උට්ඨායාසනං අප්පේ කච්චේ මං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේවන්තර ධායින්සු අපේ කච්චේ මම සද්දින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරෙත්වා තත්තේවන්තර ධායින්සු අපේකච්චේයේන හන්තේනංජලින් පනාමිත්වා තත්තේවන්තරදායින්සු අපේකච්චේ නාම ගොත්තං සාවිත්වා තත්තේවන්තරදායින්සු අපේ කච්චේතුන්නි භූතා තත්තේවන්තර දායින් සූති උග්ගන්නාත භික්කවේ ආටානාටියං රක්කං පරියාපුනාත භික්කවේ ආටානාටියං රක්කං ධාරේත භික්ඛවේ ආටානාටියං රක්ඛං අත්ථ සංහිතාය භික්ඛවේ ආටානාටියා රක්ඛා භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තිආරක්කාය අවිංසාය පාසුයාරායාති ඉදමවෝච භගවා අත්තමනාතේ බික්කු භගවතෝ භාසිතං අභිනන්දුන්ති